කුමනා රාජකුමාරිකාවද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ කුමනා ශාස්ත්‍රීය ගාථා දෙකක් මෙසේල නමෝ තස්සේ භගවතු අරහත සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහත සම්මා සම්බුද්දස්සේ යථාපි කන්දේ විනලෝ ගත් ආකාශ ධාතයා අම්ලකාර යනලති ආභාය අතිරතති මතසුල සම්පන්න සන්ද තිරිතසිංගල අම්ලනක්කරලති සාමෙන අතිරතති සද්ධාවන්ත පියතිනේ සලෝකාග්‍රහී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සලක්නවර ජේතවනාරාමයේදී කුමනා රාජකුමාරිකාවගේ අශ්නියකට පිළිතුරු වශයෙන් වදාළ කුමනා ක්ෂේත්‍රයේ ධාතා දෙකක් නෙතේ. කුමනා රාජකුමාරිකාව අක්කවරුදු වයසේදී සෝවාන් වූ ආර්ය ශ්‍රාවිකාවක්. බුදුරජාණන් වහන්සේ සැලැස්වර දේශනාරාමයේ පිළිගන්නා දිනේදී සාදු ප්‍රමාණිකාවන් 300ක් සමඟ සිංකලක් සැදෙන පෙරගමන් කළේ මේ සිමනාරාජිත මාධිකාව. දේශනාරාම විහාර පූජා උත්සවයේදී ඇතේ දහමින් ඒ හත්වරුදු වයසේදී එතුමිය සෝවාන් ඵලයට පත් වුණා. එනිසා නිතර නිතර බර දහම් අහමින් ආගමානුකූලව දහන ජීවිතයක් ගත කරමින් සම්ලවේටපත් වෙච්ච දවසකදී අගමැදුරේ දරුවන් දෙන්නේ ප්‍රසදරක උපන්නා. රාජකුමාරයෙක් සහ දාසී පුත්‍රයෙක්. මේ දෙන්නා පූර්ව ජාතියට අවුරුදු 20000ක් මහානගම් පුරා දේවස්වේදලා දෙන්නේ. මේ දෙන්නාට උපන් දාසේ කතා කළා කියලා. රාජකුමාරයා ත්‍රිහලාරක සැප ජීවිතයේ ඒ කාමරේම ධාතු පුත්‍රයා සකස් කළ හිටියේ. අනාවිතමාරයා තමන් පෙරවිතු ආත්ම භාව ඉඳගෙන දෙවන සහ පහළ වූදී අර ධාතු පුත්‍රයාට කතා කළා. මිත්‍රේ මම එදා මහලගම්තරන දවසේ අවවාද කළා නේද? සීලය රැකලා පමණක් නැති දානයක් දීයේ කියලා. අනිවාර්ය ආවාදයේ නැතිලගත් නිසා මේ කාම දෝෂ කදිනමාලක නිදන අසමයේ කාලේලා හේතු කියලා. මේ ධාතු පුත්‍රයාට පෙරේතු ආත්ම පෙර නුවණ පහළ වී තිබෙනවා. එළදරුවක් වූ රාජකුමාරේ මාන්‍යය කැප කරගන්න එපා. මනෝ කාර්යයේ කියන්නේ සතර මහා ධාතුව. කුදේ කාර්යයේ කියන්නේ සතර මහා ධාතුව. ඉක්කාස් දෙවියන්ට මහතුන් දෙන්නේ. එනිසා මේ යන මාන්‍යයක් අහංකාරකම ඇති කරගන්න එපා කියලා. මේ ගැහෙන සිනම ආරාධිත මාලිකාව. එතනින් මේකේ යථා තත්ත්වය තේරුම් ගත්තා. මේ දෙන්න දේවත් වේදලාට දෙන්නේ බවක් අනුජාතයේ පරිදී සිටිය දෙන්නේ බවක් යථා ගත්තා. තමන්ගේ හිතෙන පිළියම් 500ක් කුමාරිකාවන් එක්ක යානාවෙන් ගියා ජේතවනාරාමේ. ජේතවනාරාමේ දෙදපතේ ළඟ යානාවන් නරත්තලා දුර්මුදාන් වාසයේ දැකෙන්නේ ගෞරවයෙන් වැඩනවා කාලකට ප්‍රශ්නයක් කරනවා. කාමී භාග්‍යතුන් වහන්සේ යම් බුදු සසුනකදී වික්ෂුන් වහන්සේ දෙනම අද්ධාවෙන් සමාන, සීලයෙන් සමාන, ආදීන ආශ්‍රාවෙන් සමාන දෙන්නේ ඉන්නවා. එයින් එතනම සමාන්ත ලැබෙන සීලයෙන් කබ්බා මිත්‍යාවෙන් දන් දෙනවා. එකම නමක් නොදී අනන්ත යතන තමන දෙන්නපාතේ ලබාගෙන මහානදම් කරනවා. මේ දෙන්නා යම් හේතුන් දේවත්වයට ගියොත් දෙන්නගේ වෙනසක් තියෙනවා දෙක. බුදුරජාණන් වහන්සේ දාලා කියන අසනනාලේ. අනුජාතේ දාන දෙලින් මහානදම් දෙවියන් වහන්සේ දිව්‍යමය ආදී වර්ණ සත් බල අයිස්කාරයෙන් නැටගතා තියෙනවා. දැන් නොදී මහන්දන් තමන සුදේ විත්තු මහන්සේ දේවත්වේදී ජීවනය ආනි වර්ණ සත බල අධිපති අයිස්කාරයෙන් අන්තේසා තියෙනවා. සාදු සාදු සාමී මේ දෙන්න යම් හේතු මනෝකින වෙනසක් තියෙනවාද? කියනවා කියනවාලේ. දේව ජාතියේදී මහනදන් පෙරණින් දන් දෙන්න දිස්ස දේවත්වයෙන් මනෝලෝක තනිවාම උතුණු සංකල්පේ මනුෂ්‍ය ආර්ය වර්ණ සතරදල අවිස්වාදයේ මහ ශාස්ත්‍රය වෙනවා. දැන් නදී මහා දන්සදා දේවත්වයේ තාපස මනෝලෝක සමනේ තනස්නා මනුෂ්‍ය නය ආර්ය වර්ණ සතරදල අවිස්වාදයෙන් අල්පේ ශාස්ත්‍රය වෙනවා. සාදු සාදු ස්වාමීන් දෙන්න යම් එකෙන් කයි දේවා. කයි දේලා හොඳින් සිනගතන උදේම තත් වෙනවාද? කියන වචන නාවෙන්නේ. දෝරජාතියෙහි මේක බුද්ධ ශාසනයේදී මහානගම් පුරමින් දානය දෙන්නේ විතුන් වහන්සේ නැත පැවිදි වුණාම ආරාධන ඇතිව වැඩි වැඩි සීකත්වේ ලැබෙනවා. දැන් හොඳින් විතුන් වහන්සේට විතුකේ සීකත්වේ සපයා ගතී තියෙනවා. සාදු සාදු ස්වාමීනි ඒ දෙන්න හඳුනි කියලා කළ භාවනා වදලා දෙලෙක් නැත්නම් රහත් වෙන දෙන්න වේලකම් තියනවාද? නැත පිළනා වෙමි. පහත් වීමෙන් ලැබෙනා වූ කාන්ත නිර්වාණය ආයතනාට සමානයි. මේ ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේ දෙන ඒ පරිද්දෙන් සඳහා දේශනා කළා. ඊළඟට මේ ධාතා පෙළකින් එහි සංස්ද අදහසක් හදා දෙනවා. යතහපි කන්දෝ විනදෝ ගච්ඡං ආකාශ දහතියා බද්ද කාරණාවේ ලෝක ආභාය අතරේති. අකලස්සා සරදාලත උදාලන කඳ මඩල සීලම කාරකා සමූහයේ ආලෝක අභිදවාගෙන චන්ද්‍ර ආලෝකයෙන් ගදන කල බබලේනවා. අතේ තීන කාන්තන් සම්බ්ධ පුරුෂ කුද්දලේ සම්බ්ධ නස්තරින ලෝකේ සාවේ නතරේති. එසේම තීන කාන්තන් වූ බෞද්ධ ශ්‍රාවකයා ගාමිතියා මසුරුමලින් වැළකී සිටින ජනතාව දේ කුලයට අනුබලාගෙන ඥානදෙනෙන් බබලෙනවා. යථාති නේදෝ තනයන් විද්‍යමානී සකස්සිති. සලංගින්නන්ත පූරේති අභිරත්තං රතෙන්දර. ආත්තති අභිවලාතු නැවි අතුලි කුසලෙන් යම්මදි ධාරානිකාට රැක්කක් වහින වෙලාවේ ඔබෝ කලයේ සියල්ල ඉතිරි විතිරි යන යම්තේද ඒවන් දක්ෂින සම්පන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ මත්තර අධිගම්භාසේ පංචස්කන්ධවල සම්විතේ එවැදෙන සම්මා සම්බුද්ධ ශාවකෝ සම්‍යක් ප්‍රඥාවත්තා වූ දානකතිය තමන් දම් සිඳන කරමින් මනුලෝක පිළ සීලෝම මතර මලෙන් දැවසීගත් අය අභිභාවයෙන් කලින් පහකින් දැබලෙනවා. ආලේනා යතකාතර ලන්නනත සිතේනත සල භෝග පරිබෝධෝ සිතපද්දේ නදති. සංඛාර පහකින් දැබලෙන්නේ ආලේනා. ආවිති යතකා යතකේ ලන්නේන ශරීර වර්ණය ගුණ වර්ණය. සිතේනත කායික මානසික සුවය. භෝග පරිද්දේ භේද සම්පatti මේ කියන්නේ එකම ත්‍ත්වයට විසක්වාතපති චිත්ත සංවේද නොදති මත දේව සම්පත්තියට හා සම්බඳ ගමනියායතු නියමකද සම්මිලනවා මේකයි ධාතාතේ අදහස අර වික්‍රම වහන්සේ දෙරම ආත්ම බුදු සසුනේ විග්‍රහකාරීද මහ ග්‍රන්ථයේ දෙන්නා එනනම් ආරාමයේ නැත කියලා අනිත් නම දක්ඛන්ද වත පිළිවෙල. ආරාණ්‍ය වත කියන්නේ තමන් පින්දපාතේ ලබාගෙන ආස්වනයට පැනන අනිත් දුක්ඛින් වහන්සේලාට බුද්ධල දේජයක් නැසලකා තමන් දානෙ බෙදෙනවා. අනුමත් පින්දපාත වින්දනම බෙදෙනවා. ඒ වාගේ ඒ වගේම ගන්න පිළිගන්න දුක්ඛින් ඉන්නවා නම් නැකනාපත් පිළිසුගාගෙන එන දානෙ බෙදෙනවා. සමහර දාතේ සමහරට පිට දෙන්නෙන්වත් වෙනා වෙලා මැදිලා. මෙහෙම දොළොස් කවුරුද්දා මේ වත පෙරව. දොළොස් කවුරුද්දා කියනවාම ඒක සිද්ධාතපත් වෙනවා. ඒ සිද්ධාතපත් වෙන ලක්ෂණ තමයි කොඳ දුක්ඛේ වහන්සේ පිළිකාතේ ලබාගෙන ඇවිත් දානශාලාවේ පාත්‍රය කියලා කීර වේලා ගන්න ඉරිමානිත වදිනවා. දානේ ඉඳලා ගන්න හොයනවා. ඒ වාගේ කාලයක් සඳහා පාසලේ කියලා පිටත් වුණාට පස්සේ අනිත් විශ්වවිද්‍යාලවල කාලාවට ඇතුල් වෙලා මේ කාර්යාලයට දෙන ස්වාමීන් වහන්සේගේ පාත්‍රයේ දුකම තම තමා කැමතිකේ එන් බෙදා ගන්නවා. මේ විශ්වවිද්‍යාලවහන්සේ ආපසු දෙන්න පාත්‍රය දැනුවම බිඳක්වත් නැහැ. සියල්ල බෙදාගෙන. ඉතින් හද සංකාරයෙන් කටුපත් ඇතුළා නම් අනේ සාදු සාදු නම් මේ සබ්බන්තරයන් වහන්සේලා මා කෙරෙහි විශ්වාස වෙනස වාසනාවක්. ඒවා කපට වුණා නම් අන්න කාරාණේවත සම්පූර්ණයි. යනුවෙන් මායතර අයිනේක දැක්ක මායනකන් බලන්නේ නැතුව දැක්ක අය කියලා හිත වරක් වුණා නම් කාරාණේවත තා සම්පූර්ණ වෙලා නැහැ. එනම් කාබලක් කවුරුදක් කරන්න ඕනේ. මෙන්න මේ කාරාණේවත හරියට තිරුණා නම් මේ ජීවිතයේ විශේෂ ආනිසංස හතරක් ලැබෙනවා. එකක් තමයි සිත් දාසක් සුද්ධපාත දාන වරදින්නේ නැහැ. අන්ත තමයි සුද්ධපාතේ ලැබෙන දාන පාත්‍රයෙන් පහක් ප්‍රාණන් දික්කේට නම් බෙදා දෙන්න පුළුවන්. ඒක අවසන් වෙන්නේ. අනිත් කාරණේ සංවිත පූජා භාණ්ඩ දෙදීනේදී අග්‍රගන්නේ පෝදනයේ වස්තු ඒ නමත ලැබෙනවා. හතරේ මේක දුදු දුදු කාලයක් වෙන දේවතාවෝ කරි දාන දෙනවා. මල්කාම ඉඳලා තියෙන ඇලි කියන දාන දෙන ගමනේ ආරාධනාවට ස්වාමීන් වහන්සේ නමක්. සතනමක් පමණ භික්ෂුන් වහන්සේලා ජනපදිකාරිකා යදෙහි ඒ ස්වාමීන් වහන්සේන්න ආශ්‍රමයට ආශ්‍රිත ධර්ම සින්දකාශය යදා දහස් කියලා. නමුත් එක නමකට ධම්හන්දක් ලැබෙන්නේ නැහැ. මේ ආශ්‍රමයට ගියා පහදලා අර තියෙනවා. අර ස්වාමීන් වහන්සේලා ස්වාමීන් දාන ලැබෙන්නේ නැහැ. මේ කාර්යනාල කියලා නම් තාම නම් ලැබෙන්නේ නැහැ. එළම කොහොමද වැඩින්නේ මං ධානි ලබාගෙන ඉන්නම් කියලා ආත්‍ර ජීවර ගාරේ එන්න දෙදෙනෙකටම වැඩි. ආත්‍රයේ පිරෙන්න ධානි ලැබෙනවා. ආපත් ආත්‍රණයට පැනන අර විස්මහාන්තලා තේරෙට ධානි දීලා ධානි දෙවිය. අන්න ධානි හැන්නේ පිරෙනවා. ඉතින් හිතේනවා කියලා මේ නුඹ බලනවා. මේක මහා ඉරිදියා සාත්‍යාරයක් අභිඥා බලයක් නෙවෙයි කියලා. සතර ස්වාමීන් වහන්සේ කියලා කියන අනේ ස්වාමීන් වහන්සේ අභිඥා බලයක් නැහැ. මම සහභාගීවට පෙරදු කෙනෙක්. ඒකා මත කවදාකවත් හිඳකාත වරදින්නෙත් නෑ. හිඳකාතේ ලැබුණාම දහස් ගණනකට නම් බෙදා දෙන්න කියලා. සත්‍ය සංගතියේ පිච්චිත දෙලතුන සාදු සාදු සමින්හයතේට බොහොම භාග්‍යයක් අපවත් දින වේවා කියලා ආශිර්වාද කළා. අද ස්වාමීන් වහන්සේම නිදින්තලාවේ අබ්බාතික මහා පින්කමක් තිබුණා මහා දාතික මහා නාග රජතුමාගේ කාලේ. ඒ කියන්නේ තේල දැනිය දෙදනම්වා ඒ මිනිස්සු මේ ලංකාවේ කෙලෝම සංඝයා විහිංසමාරක වැඩම කරන හත්දාසක මහා පින්කමක් තිබුණා. කොමෙන් හත්වෙනි දවසේදී අමෘත දාන පූජාව කරන වෙලාවේ පිරිකර දාන පූජා කරන වෙලාවේ වෙන ස්වාමීන් වහන්සේගෙන් මේ දා පිරිකර දෙදෙනදී ධම්මේ ගාවතති සමසියාගෙන හැවා මේ පිරිසට යොදෙන් මොනවද කියන වටිනාමදී මේ කියලා ලක්ෂා බඳනා කලියක් තියෙනවා එළම නැකයි වෙන ලැබෙන්නේ කියේ එහෙම කියලා සංගමෙන්දට වැඩියා ආකාලෙන් මෙනේ මේ කිව්වේ අන්න කියලා රවිකුමාරට මෙන්න මෙන්නේ වායතන අභිසාමීවාස කෙනෙක් බලාපොරොත්තු වෙන ලක්ෂා බඳනා කලිය අභිසමාත එහෙම දෙන්න බෑ මේ දෙවෙනි සංඝයාතෙන් අද්දර ගන්න සංවිස්තරයන් වහන්සේට ඒක වෙන් කළා කියන්නේ කියලා. ඉතින් වෙන් කළා කියන්නේ. ඔය අතර අලුතෙන් රත්තරන් ගන්න විස්තර වහන්සේලාට සීවරාගේ දෙදෙදා දෙදෙදා දෙනවා. ඉතින් රාත්‍රාණන් විස්තරෙන්තනේ මේ දෙදෙනින් ඉන්න වෙලාවේ අර සංවිස්තර කාණුන් වාසද දෙදෙනා සම්පූර්ණ අතකාරේ නැහැ. සකස් වෙන්නේ නැහැ. අනුපිළිවෙලින් ගිහිල්ලා අර ආරාණ්‍යගත තිරේ ස්වාමීන් වහන්සේ ඒ කණුතේට වර්ණගතම අර කතා ආවා. ඉතා මතා මෙනි. පස්සේ නෝන බැලුවා. දැල්වාම ආලතුන ප්‍රවෘත්තියේ කියපු හාමුදුරුවනේ විදිහ කද්දිගම් විකල්ලා දේවයන්වා සඳන්නේ මේ මොන හාමුදුරුව තමයි මේ කඳුව ගැන කලින් කිව්වේ. අත් රජුගේ පසකට වැඩම කරවාගෙන ගෞරවයෙන් මහා ස්වාමීන් වහන්සේ ඉරහන්සේ කියන්නේ කිසිදු බලයක් එහෙම තියනවාද? අනහර කිසිදු බලයක් නැහැ. මම කාරාණුවත් පිළිදෙලි. මම දන්නවා කාරාණුවත් ආනිසංසයෙන් පිළිදෙල මෙදෙන රසාන්තර ගන්නදී කාරාණුවත් පිළිදිස්සෝතයි කියන එක මම කිව්වේ. දැන් මේ ලක්ෂ්‍ය සඳනා කලු මම පාවිච්චි කරන්නේ. මට මේක ලැබුණා මම මේක සම්නිස්තර ස්වාමීන් වහන්සේලා සූපාධ්‍යයන් වහන්සේලා රැඳී කිසිල දුක පරිත්‍යාග නම් නම්ව පාසි කරන්නේ ආරාමයේ වාසේ ආනිසංස ගැන නම් කතාතිවි. සජිර බොහෝම සතුට වෙලා ඒ කල්ලයි සලා බොහෝ පිළිකර බාන්නේ වෙන කාර්යවාසයට වෙනම පූජා කළා. ඒ අතර ලංකාවේ තුන දිනනිත්‍යා කාය කියලා මහා සාධකය. ඒ කාලේ බ්‍රාහ්මණ කිස්සගෙන මහා ධාමනිකෝගෙන් දෙනේ දිහේ සතට පිළිකලයක් ඇති වුණා. මාතර ගාම කියලා ගම්මානයක් තියෙනවා. දැනෙත් ධරගම කියලා හඳුන්වනවා මේ අම්බලන්ත සම්පති. ඒ ධරගම ආශ්‍රිතව තිබිලා තියෙනවා මෙහෙණවරක්. මෙහෙණින් වාසයලා දෙලස් නමක් කියන. ඉතින් ප්‍රධාන සම්විස්තරයෙන් වාසේ නාගා කියලා. නාගා සම්විස්තරයෙන් වහන්සේ කාරාණියවත පිළිපෙළේ. ඉතින් ඒක යොදාසනකදී අමෘත විත්තුමින් වහන්සේලා දෙන්නාට ගියාම ගමේ කිසිම කෙනෙක් නෑ. ගම විනා විනාශ කළා බැරි. ඒක කාරණා ගිහිල්ලා. අපේ නාගා ඉස්තරින් වහන්සේට කියලා ආර්යාරුනි අද ගමේ කවුරුත් නෑ පින්දපාත ලැබෙන්නේ. සමන්න ඔයත්ගේ වැඩ බලාගන්න අපි වෙලාට පින්දපාත සූදානම් වෙන්න කියලා නියමිත වෙලාවට පාස්තර කීවර ගන්න ගහක් මුලට පින්දපාත යන්නේ. මෙන්න ගහක් ළඟට. මෙල නෙදලකේ අදින්දුනික දේවතා මිනිස්සුන් දාලා දොළොස් නවතන දාන දෙන්නා. දිව්‍යමය ආහාරතා. ඒ වෙනකොට නාගා ඉස්රේලින් වහන්සේගේ සහෝදර වික්‍රම වාසනම සංක දොළොස් නමක් තවත් ඒ වගේම ගමක ධම්වාසයෙන් තම අත්කල්පාල දීලා උන්වහන්සේලා ඉන්දියාව බලා යන්න වෙන ගමන් අන්නම්ගේ කොහොම විදිහෙන් වෙන නාගා ඉස්රේලින් වාසයෙන් දැකලා යන්න දෙන්නා. අනිත් වෙලාවට. අතේ මේ මාංගල්පයෙන් වහන්සේට ස්වාමීන් වහන්සේ නිසා මේ මගේ ධාර කියලා. එයා මට කැපනවලු ආර්යයන් මට කැපන වික්‍රම වහන්සේට අහන මට කැපන. නෑ ස්වාමීන් මේක බොහෝම ධාර්මික දෙයක්. මේ බලන්න කියලා අහකට දැම්ම පාස්තරේ. මේ අනාද ඉස්තර ඉස්තර ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ අහසේ තිබුණක් මම නම් අඳ ගන්නෑ. ආර්යයන් මොනනම් මහරජාණන් බුදුරජාන් වහන්සේට ප්‍රතික්‍රියා කළ දෙන අපට ඒ ප්‍රාණික අධිෂ්ඨාන දේවතාව පිළිපෙතුන් දින පරිල ආරාධනා කළා නාග ස්වාමීන් වහන්සේට දෙලා ස්වාමීනි උභාසනේ මෙහෙමින් වාසනේ පාත්‍රයෙන් දාන බාරගත්කම උභාසනා තියන් දාලිලා උභාසනේ විනය ජරිතයි උභාසනේ විනය ජරිතයි මම උදහල්සේලාටත් මේ ඉහමින් වහන්සේලාට දිරිබික්කලා ඉවර වෙන තුරු නම දාන දෙනවා සරත් වැඩිලිකා. කියන ඒ දලක් නමක් අදාන දෙන වෙන කරේ. මේ විතහාකරි නමම යක්ම දීර්ඝ කාලය මේ කාරාණියට තුරු දෙමින් වහන්සේගේ තියෙන පිළිබල. මෙන්න මේ ආදි බුදුරජාණන් වහන්සේ පහදා දෙන්න කාරාණිය රටේ තියෙන ආනිසංසය. එතකොට ඒවන්නම් කලකා අර සාද පුත්‍රයයි ධාතු පුත්‍රය දෙන්නා කළ සාකච්ඡාව අනුව අමනා රාජකුමාරිකා මේ ප්‍රවෘත්තිය හරියට බුදුරජාණන් වහන්සේගෙන් පැහැදිලිව ආගත්තා. පසු කාලයේ ධනකේන වාසයේදී මේ රාජකුමාරය ධාතු පුත්‍රය දෙන්නම කයිදීලා. බුදු සිරිදෙන ධන භාවනා වඩලා ඒ ජීවිතයේ අරහත්ත්වයට සාක්ෂාත් කරගත්තා. ආසේ විදිසතන 20000ක් අවුරුදු මහන්දන්තරාවේ දෙන්නේ. ඉතින් මේ ප්‍රවෘත්තියෙන් අපට පැහැදිලි වෙනවා මේ පරිත්‍යාගය කියන්නේ තමන් යන නිවන් ගමනේ ප්‍රේත යාගමින පිළිවෙත් වෙන සිතා ප්‍රතිපදා සික්ඛා දුන්නා සත්‍යයට හේතු වෙන වටිනා සිතන. තමන් දෙන්නේ දෙව්ලොව යනවා, මනුලොව යනවා, කියන්නේ ලෞකික ප්‍රතිපදාවලට නෙමෙයි ඉදහන් වේදානම් ආසවත්‍ය වහම හේතු. මනුලොව වේදානලේ ආශ්‍රමයන් නැතිවීමෙන් ලැබෙන නිරන්තර තුළ තේරෙනවා. එතකොට දෙලින් මේ ඥානයේ බෝධිපාක්ෂික කාර්යය. කාර්යය දානයක් වෙනවා. මෙන්න මේක නිසා තමයි මේ තමන්ට නිවන් ගමනේ පුවත යාගත හැකි දාට කලින් තියෙන්නේ. තුන් යාමේ කල්පා දන්නේ දැන් දෙම කීපයක් මේ විදිහට මේ වාරේ තීකම් තේලයක් සිද්ධ වෙනවා. ඉතාලේ කල්යාණ මිත්‍ර පිරිස නිතර නිතර සහභාගී වෙනවා. එනිසා මැලේසියා ආයුර දෙන්න සහභාගී වෙනවා. මේ හැම පින්කමකින් ලැබෙන ලබන්නේ තමන්ගේ සිත සද්ධාවිරිය සති සමාධි ඥාන කියන්නේ දිනවදනේ අර බෝධිසත්ව ධර්මයන් වැඩෙනත මඟක ලැබෙන දෙකෙත් වෙනත ඉස්සරහට දෙන්නේ. ඉන්නේ කාරණේ වතක් හැටියට හිතන්නත් පුළුවන් විසමනම විස්තර වාසන යන වාරවල අපේ ධාන්‍යයක් ලබා ගන්න බැඳ වාසන අපේක්ෂාව නීති වලට අවදි අපේ ඉස්තරන්නේ සියයන් සලකා කනතෙමි ආරාමයේ අපේ පෙරේතලන්ගෙන් අපේ කරුවක් යන වහන්සේට එක්කල් උනාතේ ශ්‍රාවක සිද්ධාවේ අනුගාමික තේසක් වාටපත් වූ අපට මේ සහාරාමයේ වත් තීරිතේ සමාධි දෙකල් පුරා ගන්න තව කලක් වාසනාවේවා ඉදිරි කාලයේ ජීවිතාන්තය දක්වාම සිල්වත් වෙනවත් මහා සතර වෙනකන් සාමාදු උපස්ථාන කරමින් මේ ජීවිතයත් පරලෝක ජීවිතයත් සාර්ථක කරගෙන එක හතරක් පරිණත කරගෙන සතේ බෝධියෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අමලස්නේ දානවත් සංසාදනයේ කොට වෙන බුද්ධ පූජා කරත් එක ස්වාමීන් වහන්සේ නමස්කාරයක් අනන්ත වෙනේකාරී මහා සංඝරත්නයට උපස්ථානයේ වේවා කියන අනුර ගරුත්වයෙන් යුතුව කරමින් අනුරෝපස්ථාන පිටල බලෙමුත් වතාවක් කිරීමෙන් රජුන් පිළිදෙන් කිරීමෙන් සීලයේ පිළිපීමෙන් ධන කාර්යයක් රැකීමෙන් අනුරින් පිළිදෙන රැගත්තනේ දෙකල් සංධාරණය බුද්ධ ශාසන ත්‍රිස්ත්‍රිකේ පිළිපිට පවතිවා සිල්වත් ගුණවත් මහා සංඝරත්නය අභිවෘද්ධිය පිණිස පවතිවා ශ්‍රී ලංකාද්වීපය ආරක්ෂා කර සිටවතේවා නමින් අදාවත් ප්‍රාර්ථනා උපේ ගුරුවර දන්දි මිත්‍රාණියන්ට වේදකන සංභාරයේ හේතුවෙනි සෙවක සම්පත් සිද්ධ වේතේ දෝධිකෙන් අග්‍රාමා මහ නිවන් සේවක් වේවා ආරක්ෂක ජී රාජ මණ්ඩලයේ මෙතින් යන නිර්ධනයේ දී ආයස්කාරයෙන් ලැබෙන්නේ වේවා බුදු සසුනට ආරක්ෂාව සැලසා දෙත්වා මේ පින්නතෙන් ආරක්ෂා සැලසා දෙත්වා සතු බෝධි සාන්ත නිවන් සේ ලබත්වා හිතවත් නදහත් අනුසවාසයන් සත්‍යයන් මේ පොළ අද අද නෝර රැසියන් දහා අවස ගම් නගර ලංකාව බඳියනේ සත්වල සීලිකම කළ දසදිකා වාසයේ සමස්තලේක සත්‍යාත නූතන ලැබේවා සීල සත්‍යෝ නිදුක්ඛේත්වා නිරෝධ වේත්වා සේපත්ත්වා සරුවන් කරණ වේත්වා නිවන් මාර්ග ගමන් කෙරේත්වා ආරි සත්‍ය ආબોධෙන් කාන්ත නිවාසය ලබත්වා කියලා මල් කිරින් දෙන් පමණ වෙන්නේ මේ කුසලානිසංස බලයෙන් බුද්ධාභි රත්නත්‍රානුභව බලයෙන් දිය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් සින්වත් ගුණවර්ධන මෑණියන් රාජයේ මේ පවුලේ දූදරු පිරිස සහ මේ සහභාගී වෙන සීල මහත්තුරු මවුරු දූදරු ඥාති මිත්‍ර හැම දෙනාටම මේ සෑම දිනාට පින් කෙසක් ලැබෙන්න පූජ්‍ය හිමියන් පියංගල විමලානන්ද ස්වාමින් වහන්සේටත් වාගේම දායක සභාවේ සභාපතිතුමාණන් ප්‍රධාන සහභාගී වූ සෑම දෙනාටම වත් පිළිවෙත් පුරා සාදු කියා සිත් පහදවා ගත් සමටත් අසනීප ප්‍රසං අපලෝපද්දර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ලම හිරුදුතු අඳුරු සිය විහෙත විද්වන්සනේ වේවා සබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව හිත වේවා කජතොර සතුරු ගිනි ජල වාසවේ සවියා උදාද විපත්ති වලකීවා කායික පීඩාදියක් නොවේ කායික මානසික සැලසිල්ලේ දෙලෝ දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දානේ යසේ සිරෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් පෙරපස මෝරණ සඳස්මෙන් දිනු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා වින්පත් සතුවන්කාදික කාලයක් බුදු සසුනේ පාරමී පුරා ගැනීමට පෙරුවන් පියකින් ආරක්ෂාව ලැබේවා සසර ගමනේදී භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව නිවන් මඟ පාරමී පිරේවා සපිරිවැඩින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසේ පැමිණවදාළ සදාකාලික කාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ උදාර කුසල සම්භාර ධර්මයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඥාතීන්ට දෙවියන් සිල් සත්‍යයන් පින්පෙත් අනුමෝදන් කරමු.